ආයිබෝවන් අද අපේ මේ විමසුම සම්මා දිට්ඨිය ගැන ඒ කියන්නේ නිවැරදි දැක්ම. ඔව්. අපි මේකට පදනම් කරගන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සම්මා දිට්ඨි සූත්‍රය. හ්ම්. සවත් නూరు ජේතවනාරාමේදී කරපු දේශනාවක් මේක. ඔව්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි දේශනා කරන්නේ. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා මේ කොහොමද ආරි ශ්‍රාවකෙක් සම්මා දිට්ඨියටපත් වෙන්නේ කියලා. ඒ කියන්නේ තමන්ගේ දැක්ම ඍජු කරගන්නේ කොහොමද? සද්ධර්මය ගැන අර නොසැලෙන පැහැදීමක් ඇති කරගන්නේ කොහොමද කියන එක නේද? හරියටම හරි. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමිනේනි කොහොමද කෙනෙක් එහෙම වෙන්නේ කියලා. ඉතින් මොකද්ද සාරිපුත්යන් වහන්සේ දෙන පළවෙනි උත්තරේ? උන්වහන්සේ හරිම පැහැදිලිව මුලින්ම කියනවා කවුරු හරි කෙනෙක් අකුසලයේ දන්නවා නම් අකුසලය ඔව් අකුසලයේ දන්නවා ඒ වගේම අකුසලයට මුල් වෙන දේ අකුසල මූලිය දන්නවා හරි ඒ එක්කම කුසලය දන්නවා කුසලයට මුල් වෙන දේ කුසල මූලිය දන්නවා නම් එච්චරයිද ඔව් එපමණකින්ම ඒ දැන ගැනීමෙන්ම ඔහු සම්මා දිට්ඨියෙන් යුක්තයි ඒ කියන්නේ දැක්ම ඍජුයි දැක්ම ඍජුයි ධර්මයේ පිහිටලා අර නොසලන පැහැදීමක් තියෙනවා කියලා තමයි කියන්නේ හරිම සරලයි වගේ ඒත් එකේ ලොකු ගැඹුරක් තියෙනවා වගේ එතකොට මොනවද මේ අකුසල් අර අකුසල් මූලේ හැම මොනවද දේශනාවේ කියවෙන්නේ? අකුසල් 10ක් ගැන සඳහන් වෙනවා. 10ක්. ඔව් ප්‍රාණඝාතය ඒ කියන්නේ සතුන් මැරීම, අදින්නා දාණය, අනුන්ගේ දේවල් හොරකම් කරන එක. හ්ම්. කාමයේ සුමිච්ඡාචාරය, වැරදි විදියට කාමයේ හැසිරීම, මුසාවාදය, බොරු කියන එක. හරි. ඊළඟට පිසුනා වාචා, කේලම් කියන එක. පරුෂා වාචා, රළු නපුරු වචන කතා කරන එක. සම්පපල්ලාපය. ඒ කියන්නේ හිස් වචන ප්‍රයෝජනක් නැති දේවල් කතා කරන එක. හරි. ඊළඟට හිතින් වෙන ඒවා අභිජ්ජාව අනුන්ගේ දෙයක් දැකලා අධික විදියට ආශා කරන එක ව්‍යාපාදය තරහව ද්වේෂය අන්තිමට මිච්ඡා දිට්ඨිය ඒ කියන්නේ වැරදි දැක්ම ඔය 10 තමයි අකුසල් ඔව් මේවට මුල් වෙන දේ තමයි වැදගත් අකුසල මූල තුනක් තියෙනවා මොනවද ලෝභය ආශාව දෝෂය තරහව ගැටීම සහ මෝහය මුලාව නොදැනීම උරි තුන තමයි මුල් ලෝභ දෝෂ මෝහ හරි එතකොට කුසල් කියන්නේ කුසල් කියන්නේ ඉතින් අර අකුසල් 10න් වැළකීම. හා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකින එකේ ඉඳලා ඔව් සොරකමින් වැළකීම, වැරදි කාමසේවනයෙන් වැළකීම, ওই විදිහට අකුසල් 10න්ම වැළකීම තමයි දස කුසල් කියන්නේ. හරි. ඒවට මුල් වෙන්නේ. ඒවට මුල් වෙන්නේ අර අකුසල මූලවල අනිත් පැත්ත. අලෝභය, ලෝභ නැතිකම, අදෝසය, ද්වේෂ නැතිකම, අමෝහය, මෝහ නැතිකම, ප්‍රඥාව. අලෝභ, අදෝස, අමෝහ. කුසල මූල. ඔව්. ඒ තුන. වැදගත්ම දේ තමයි මේ කුසල් අකුසල් සහ ඒවයේ මුල්ගණ තියෙන නියම අවබෝධය අන්න ඒකම සම්මාදිටිය කොටසක්. සූත්‍රයේ කියවන විදියට මේ අවබෝධය ලැබුවම අර රාග අනුසය පටිඝානුසය. අනුසය කියන්නේ යටපත් වෙලා තියෙන කෙලස් නේද? ඔව් යටිහිතේ තියෙන ගැඹුරු කෙලස්. රාගය, තරහව, අර මම කියන මාන්නය, දිට්ඨිය. මේවා දුරු කරන්න පුළුවන්. හරි. අවිද්‍යාව නැති කරලා විද්‍යාව, ඒ කියන්නේ නියව දැනුම උපදවගෙන මේ ජීවිතයේදීම දුක ඉවර කරන්න පුළුවන් කියලායි කියන්නේ. ඒක තමයි පළවෙනි පැහැදිලි කිරීම. හැබැයි මං හිතන්නේ භික්ෂුන් වහන්සේලා එතනින් නැවතුනේ නේ නේද? නෑ. උන්වහන්සේලා අහනවා ස්වාමීනි ඔය ක්‍රමයේ ඇරෙන්න තවත් ක්‍රම තියනවාද ආර්ය ශ්‍රාවකයෙක් සම්මාදිට්ඨියෙන් යුක්ත වෙන්න කොහොමද කියලා තේරුම් ගන්න. හ්ම්. එතකොට සාරිපුත්ත හාමුදුරුව තවත් ක්‍රම කීපයක්ම කියනවා. හැබැයි හැම එකෙම තියෙන එකම මූල ධර්මයක්. මොකද්ද? යම් දෙයක් තියෙනවා නම් ඒ දේ හටගන්න හේතුව මොකද්ද? ඒ දේ නැති වෙන්නේ කොහොමද? ඒ නැති කරන මාර්ගය මොකද්ද කියන එක දැනගැනීම. හේතුඵල ධම වගේ. ඔව්, ඒක තමයි. උන්වහන්සේ මුලින්ම ආහාර ගැන කතා කරනවා. ආහාර. කෑම බීමද? කෑම බීමත් ඇතුළත්. ඒකට කියන්නේ කබලින්කාර ආහාර කියලා. ගොරෝසු ආහාර. හරි. ඒ ඇරෙන තව තුනක් තියෙනවා. පස්ස ආහාර, ඉන්ද්‍රියන්ගේ ස්පර්ශය. ඇහැට රූපයක් ගැටෙන එක, කනට සද්දයක් ඇහෙන එක, ওই වගේ. හ්ම්. මනෝ සංචේතන ආහාර. හිතේ ඇතිවෙන චේතනා අරමුණු. හරි. හතරවෙනි එක විඥාන ආහාර දැන ගැනීම. මේ හතර තමයි ජීවියෙක්ගේ පැවැත්මට පෝෂණය දෙන්නේ. ඒ කියන්නේ මේ ආහාර වර්ග හතර ගැන තේරුම් ගැනීමත් සම්මා දිට්ඨියට සම්බන්ධයි. ඔව්. කෙනෙක් දන්නවා නම් මේ ආහාර හතර ඒවා හටගන්නේ තණ්හාව නිසා බව. ආශාව. ඔව් ආශාව නිසා තණ්හාව නැති කළොත් මේ ආහාරත් නැති වෙන බව. ඒ කියන්නේ පැවැත්මට තියෙන බැඳීම නැති වෙන බව. හරි. ඒ වගේම ඒකට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව දන්නවා නම් අන්න ඒක සම්මාදිට්‍යයක්. හරිම ගැඹුරුයි. ඊළඟට උන්වහන්සේ තව මොනවද මේ විදිහට පැහැදිලි කරන්නේ? ඊළඟට ගන්නේ බුදුදහමේ හරියමයි චතුරාර්ය සත්‍ය. දුක්ඛ දුකට හේතුව දුක නැති කිරීම ඒ මාර්ගය. ඔව්. දුක්ඛාර්ය සත්‍ය දුක කියන එක දුක්ඛ සමුදයාර්ය සත්‍ය දුක හටගන්න හේතුව ඒ කියන්නේ තණ්හාව. හ්ම්. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය දුක නැති කිරීම කියන තණ්හාව නැති කිරීම නිවන. හරි. සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය ඒ නිවනට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ හතර ගැනත් අර විදිහටම දැනගන්න ඕනේ. ඕ. මේ එක එකක් ඒක හටගන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද නැති කරන්නේ මාර්ගය මොකද්ද කියලා කෙනෙක් හරියටම අවබෝධ කරගන්නවන. ඒකත් සම්මාදිට්ඨියක්. ඒකත් සම්මාදිට්ඨියක්. ඒ අවබෝධයෙන්ුත් අර කලින් කිව්වා වගේ රාග, ద్వේෂ, මොහ මාන ඔරේ ඔක්කොම අනුසය කෙලස් ප්‍රහාණය කරලා මේ ජීවිතේදීම දුක කෙලවර කරන්න පුරුවන්. ඊළඟට මං හිතන්නේ අර ටිකක් සංකීර්ණයි කියලා හිතන පටිච්චසමුප්පාදය ගැන කතා කරනවා නේද? හිතඵල ධාමය. ඔව් ඒක තමයි. ඒකෙදිත් ක්‍රමය එකමයි. පටිච්ච සමුප්පාදයේ අංග 12ක් තියෙනවානේ. ජරා මරණය ඉඳන්. ඔව් ජරා මරණය, ජාති, භව, උපාදාන, තණ්හා, වේදනා පස්ස, සලායතන, නාම රූප, විඥාන, සංඛාර, අවිජ්ජා. අනුලෝම ප්‍රතිලෝම දෙකටම. සාරිපුත්ත හැමදෙරම මේ එක අංගයක් අරගෙන පැහැදෙනවා. උදාහරණයක් විදිහට ජරා මරණය ගත්තොත් මහලු වීම, මරණය. ඔව්. ජරා මරණය කියන්නේ මොකක්ද? ඒක හටගන්නේ මොකක් නිසාද? කියන්නේ ජාතිය ඉපදීම නිසා. හරි. ජරා මරණය නැති වෙන්නේ කොහොමද? ජාතිය නැතිවීමෙන්. ඒකට මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආ. ඒ විදිහට හැම අංගයකටම ඔව්. ජාතිය ගත්තොත් ඒක හටගන්නේ භවය නිසා. භවය නැති කළොත් ජාතිය නැති වෙනවා. මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ওই විදිහට අංග 12ටම අවිජ්ජාව දක්වාම මේ ක්‍රමය පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේ හේතුඵල ධාමයේ එක පුරුකක් ගැන හරි මේ විදිහට ගැඹුරින් අවබෝධ කරගත්තත් ඔව් ඒකත් සම්මාදික්කයට මගක්. මොකද ඒක තැනකින් පටන් අරන් සම්පූර්ණ චක්‍රයම තේරුම් ගන්න පුනෝ ඒ අවබෝධයෙන්ොත් කෙලස් ප්‍රහාණය වෙනෝ දුක නැති වෙනෝ. හරිම පැහැදිලි. අවසන වශයෙන් ආශ්‍රව. ඒ කියන්නේ අර ගැඹුරු කෙලස් ගැනත් මේ විදිහටම කියනව නේද? ඔව් අන්තිමට කතා කරන්නේ ආශ්‍රව ගැන. තුනක් තියෙනවා. කාමාසව. කාම වස්තුන්ට තියෙන දැඩි ඇල්ම නිසා හටගන්න කෙලෙස්. භවාසව. භවයට, ඒ කියන්නේ දිගින් දිගටම ඉපදෙන්න තියෙන ආශාව නිසා ඇතිවෙන කෙලෙස්. හරි. සහ අවිජ්ජාසව. අවිද්‍යාව, ඒ කියන්නේ ඇත්ත తත්විය නොදැනීම නිසා ඇතිවෙන කෙලෙස්. මේ ආශ්‍රව ගැනත් අර විදිහටම? ඔව්. ආශ්‍රව ආශ්‍රව හටගන්න හේතුව ඒ තමයි අවිද්‍යාව. හරි. ඇතිවීම. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. යමෙක් මේක දන්නවනම්. ඔව් යමෙක් මේ ආශ්‍රව ඒවායේ හට ගැනීම නැතිවීම සහ නැති කිරීමේ මාර්ගය දන්නවනම් ඒකත් සම්මාදිට්ඨියක්. ඒ දැනුමෙනුත් සියලු අකුසල් කෙලෙස් ප්‍රහාණය කරලා මේ ජීවිතයේදීම දුකින් මිදෙන්න පුළුවන්. එතකොට බලන්න සම්මාදිට්ඨිය කියන එක කොයිතරම් පුළුල් දෙයක්ද කියලා. අර කුසල කුවල් දැනගන්නත් තනේඳලා. ඔව් එතනින් පටන් අරන්. ආහාර හතර චතුරාර්ය සත්‍ය පටික සමුප්පාදයේ අංග 12 අන්තිමට ආශ්‍රව දක්වාම. ඔව් ඒ හැම එකක් ගැනම තියෙන හේතුඵලවාදී ගැඹුරු අවබෝධයක් තමයි මේ. හැම එකකම අවධාරණය වෙන්නේ එකම දෙයක් වගේ නේද? යම් දෙයක් තියෙනවා ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි. හේතුව සමුදය තියෙනවා. හේතුව නැති කළොත් ඵලය නිරෝධය නැති වෙනවා. ඒකට මාර්ගයකුත් තියෙනවා. ඔව්. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හැමතැනදීම කියනවා. මේ හේතුඵල දැක්ම තමයි හරය. එසේනම් මේ කතිකාව දැන් අවසන් කරන්න කාලය හරි වගේ නමුත් යන්න කලින් සිතන්නට දෙයක් ඉතුරු කරලා යමු නේද? අපි මේ කතා කරපු විදිහට තමන් කරන සරල ක්‍රියාවක හොඳ නරක විපාකයේ ඉඳලා මේ පැවැත්මේ අතිශය සංකීර්ණ හේතුඵල ක්‍රියාවලිය දක්වාම විහිදෙන මේ ගැඹුරු විධිමත් අවබෝධය. ඔව් සම්මාදිට්ඨිය. ඒට කෙනෙකුගේ එදිනෙදා ජීවිතයේ තීරණවලට තෝරා ගැනීම වලට කොහොම බලපෑමක් ඇති කරයිද? කොයිතරම් දුරට ඒ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්ද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න වටිනවා.